දුක්ඛ ස්කන්ධයෙන් මිදීමේ ප්‍රතිපatti ක්‍රමය අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ යනාදී ප්‍රතිලෝම පටිච්ච සමුප්පාද දේශනාවෙහි දැක්වෙන නිරෝධයන් අතුරෙන් අවිද්‍යා නිරෝධයම ප්‍රධාන බව සංස්කාර විඥාන ආදී අඤ්‍ය පටිච්ච සමුප්පාද අංගයන්ගේ නිරෝධය අවිද්‍යා නිරෝධය අනුව සිදුවන බව ইহත දක්වා ඇත. අවිද්‍යා නිරෝධයෙන්ම සංස්කාර ආදීන්ගේ නිරෝධය සිද්ධවන බැවින් ඒවායේ නිරෝධය සඳහා අමුතුවෙන් කල යුත්තක් නැත. දුක්ඛ ස්කන්ධයෙන් මිදෙනු කැමැතියෙකු විසින් ඒ සඳහා කල යුතු එකම දෙය අවිද්‍යාව නැති කර ගැනීමමය. අවිද්‍යාව නැති කිරීම සඳහා කළ යුතු යමක් වේ නම් ඒ දෙය කිරීමය. යම් කිසිවෙක් නැති කළ හැක්කේ ඒ දෙය නැසන ඒ දෙයට විරුද්ධ දෙය ඇති කිරීමෙනි. අඳුරට විරුද්ධ අඳුර නැති කරන එකම දෙය ආලෝකයයි. ආලෝකය නැති කිරීමෙන් මිස අන් කිසිම ක්‍රමයකින් අඳුර නැති කළ නොහැකිය. එමෙන් අවිද්‍යාවට විරුද්ධ අවිද්‍යාව නැති කරන එකම දෙය විද්‍යාවය. විද්‍යාව තමාගේ సంతානෙහි ඇති කිරීමෙන් මිස අන් කිසිම ක්‍රමයකින් අවිද්‍යාව නැති නොකල හැකිය. දන් දීමෙන් හෝ සිල් රැකීමෙන් හෝ විද්‍යාව උපදවන භාවනා හැර අනික් භාවනාවලින් හෝ අවිද්‍යාව නැති කල නොහැකිය. විද්‍යාව යනු ඥානයයි. දුක්ඛ සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාවය සමුදය සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාවය නිරෝධ සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාවය මාර්ග සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාවය කියා අවිද්‍යා සතරක් ඇති බව ইহත අනුලෝම පටිච්ච සමුප්පාද විස්තරයේ දක්වා ඇත. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ විජ්ජා යන දේශනාවෙන් දැක්වෙන පරිදි දුක්ඛ සත්‍ය දක්නා විද්‍යාවය සමුදය සත්‍ය දක්නා විද්‍යාවය නිරෝධ සත්‍ය දක්නා විද්‍යාවය මාර්ග සත්‍ය දක්නා විද්‍යාවයයි විද්‍යා හතරක් ද ඇත දුක්ඛ සත්‍ය ප්‍රතිචාදක අවිද්‍යාව නැසන එකම දෙය දුක්ඛ සත්‍ය දක්නා විද්‍යාවමය සමුදය සත්‍ය ප්‍රතිචාදක අවිද්‍යාව නැසන එකම දෙය සමුදය සත්‍ය දක්නා විද්‍යාවය නිරෝධ සත්‍ය ප්‍රතිචාදක අවිද්‍යාව නැසන එකම දෙය නිරෝධ සත්‍ය දක්නා විද්‍යාවය මාර්ග සත්‍ය ප්‍රතිචාදක අවිද්‍යාව නැසන එකම දෙය මාර්ග සත්‍ය දක්නා විද්‍යාවය සංසාර දුක්ඛය නිවාගනු කැමති සංසාර දුක්ඛයෙන් ඈතරවනු කැමති තැනැත්තා විසින් ඒ සඳහා කළ යුතු දෙය සතර වැදෑරුම් වූ විද්‍යාව සම්පාදනය කිරීමයි. විද්‍යා හතරෙන්ද ප්‍රධාන දුක්ඛ සත්‍ය දක්නා විද්‍යාවය. ඒ සම්පාදනය කරගතහොත් ඉතිරි ආර්ය සත්‍ය තුන පිළිබඳ විද්‍යා තුන ඉබේම වාගේ ලෙහසියෙන්ම ඇතිවන්නේය. ආර්ය සත්‍ය ඥාන සංඛ්‍යාත ආර්ය විද්‍යාව ඇති කරගත හැක්කේ දහම් ඇසීමෙන් හා දහම් පොත කියවීමෙන්ද ගුරුන් වෙතින් බුදුදහම උගෙනීමෙන්ද ආර්ය සත්‍යයන් පිළිබඳ සාමාන්‍ය ඥානය ඇති කරගෙන පසුව විදර්ශනා භාවනාවෙහි යෙදීම් වශයෙන් ඒ ඥානය දියුණු කිරීමෙනි ආර්ය විද්‍යාව පිළිබඳ අවබෝධයක් ඇති කරගනු කැමැතියන්ගේ ප්‍රයෝජනය පිණිස මෙහි චතුරාර්ය සත්‍ය විස්තර කළ යුතුය. එහෙත් ඒ ආර්ය සත්‍ය විස්තරය අප විසින් කලින් සම්පාදනය කර ඇති චතුරාර්ය සත්‍ය නැමැති පොතෙහි ඇති බැවින් මෙහිදී ආර්ය සත්‍යයන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පමණක් කරනු ලැබේ. සැබෑ දුකය දුක ඇතිවීමේ සැබෑ හේතුවය සැබෑ සැපයය සැපයට පැමිණීමේ සැබෑ මාර්ගයේ යන මේ කරුණු හතර බුදුසමයේ උගන්වන චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍ය ගැන හොයන තැනැත්තෙකු විසින් පළමු කොට සැප දුක් දෙක ගැන කල්පනා කළ යුතුය. එය සත්‍ය හතර පහසුවෙන් කොටින් තේරුම් ගැනීමේ ක්‍රමයය. සැප වශයෙන් සලකන යමක් කිසි කලෙක වෙනසකට නොපැමිණ සම කල්හිම සැපයක් වශයෙන්ම පවතී නම් සැබෑ සැපය හැටියට සැලකිය යුත්තේ ඒ සැපයය යම් කිසිවක් මද කලක් පැවතී නැවතියේ නම් එය සැපවත් වුවත් සැබෑ සැපයක් හැටියට නොසැලකිය හැකිය එබඳු සැප අනුන්ගේ తాවකාලික වශයෙන් ගත් දෙයක් වැනිය මායාවක් බඳුය తాවකාලික වශයෙන් අනුන්ගෙන් ගත් දෙයින් කෙනෙක් ධනවතෙකු හැටියට නොකියනු ලැබේ මක් නිසාද අනුන්ගෙන් ගත් දෙය අයිතිකරුට ආපහු දෙන්නට සිදු වී නැවත නිර්ධනේකු වන බැවිනි එමෙන් මද කලක් පවත්නා සැපයක් ලැබීමෙන් කෙනෙක් සැපවතෙක් නොවේයි. මක් නිසාද? ඒ මද කලකින් ඔහුට අහිමි වන බැවිනි. එබැවින් මද කලක් පැවති නැතිවන පුද්ගලයා සැබෑ සැපවතෙකු නොකරන පුද්ගලයා සැපවතෙක් වී යයි කීමට තරම් නොවන සැප එකක්වත් සැබෑ සැප නොවන බව දත යුතුය. කවර සැපයක් වුවත් නැති වේනම් සැපයේ ඒ නැතිවීම දුකකි. සැපයම දුකට පෙරලීමකි. తాවකාලික වූ සෑම සැපයක්ම නැතිවීම වශයෙන් දුකට පෙරලෙන බැවින් ඒ తాවකාලික සැප එකකදු සැබෑ සැප නොවේ. සැපයයි සලකන දෙයක මුල මැද අග යන තුනෙන් කොතනකට වුවද දුක මිශ්‍ර වී ඇතිනම් ඒ දෙයද සැබෑ සැපයක් නොවේ. මුල මැද අග යන තුන් තැනම දුක මිශ්‍ර වී ඇති සැපය ගැන කියනුම කිම? මේ මිනිස් ලොව මිනිසෙකු වී ජීවත් වීම සැපයක් වශයෙන් සලකන දෙයකි. සිටුවරයෙක්ව රජෙකුව ජීවත් වීම මහ සැපයක් හැටියට සලකනු ලැබේ. මහ සැපයක් කොට සලකන සිටු සැපත රජ සැපත සැබෑ සැපයක් දැයි සිතා බලන්න. එය සැබෑ සැබයක් සැපයක් වන්නට නම් සෑම කල්හිම එසේම තිබිය යුතුය. එය සෑම කල්හිම පවත්නක් නොවේ. මද කලකින් මරණයට පැමිණෙන සිටුකමත් රජකමත් කෙලවර වන්නේය. මරණින් පසු සිටුකමත් රජකමත් ඔහුට නැත. එසේ නැතිවන්නා වූ සැපය සිහිනයක් බඳුය. අනුන්ගෙන් මද වේලාවකට ඉල්ලාගත් දෙයක් බඳුය. ණයටගත් දෙයක් බඳුය. එබැවින් සිටුකම හෝ රජකම සැබෑ සැපයක් නොවේ. මිනිස් සැපයට වඩා උසස් කොට සලකන දෙව් සැපයත් ඒ දෙකටම වඩා උසස් කොට සලකන බඹ සැපයත් කියන ලද සිටු සැපය රජ සැපයසේම මරණින් කෙලවර වෙන ඒවාය. එබැවින් දෙව් සැපයත් සැබෑ සැපයක් නොවේ. බඹ සැපයත් සැබෑ සැපයක් නොවේ. සිටුවරයාත් රජුත් දෙවියාත් බ්‍රහ්මයාත් ඒ තත්ත්ව වලින් පහවීමෙන් පසු බලු පැටවෙකුද විය හැකිය. බලල් පැටවෙක්, වසු පැටවෙක්, ඌරු පැටියෙක්, කුකුළු පැටියෙක්, මැඩි පැටියෙක්ද විය හැකිය. මහා ප්‍රේතයෙක්ද විය හැකිය. මහා නරකයක නිරිසතෙකුද විය හැකිය. සිටුවරයාත් රජුත් දෙවියාත් බ්‍රහ්මයාත් බලු පැටුවෙකු වූ කල්හි අනෙක් බලු පැටවුන් සේම එකකි. සිටුකමවත් රජකමවත් ඒ බලු පැටවාට ගෑවිලාවත් නැත. සිටුකම හෝ රජකම සත්වයා සැබෑවටම සැපවත් කරන්නක් නම් එය සෑම කල්හිම තිබිය යුතුය. සෑම කල්හි සත්වයා සැපවත් කරන්නක් නොවන බැවින් ඒ සිටුකමත් රජකමත් සැබෑ සැපය නොවේයි. මේ මිනිස් ලොව මිනිසෙකු උපදින්නේ දුකිනි. උපන්දා පටන් මේ මිනිස් කය නිතරම මැරෙන්න හදන එකකි. මැරෙන්න යන එකකි. නොමෙරී පැවැත්වීමට නම් ආහාර පාන වස්ත්‍රාදී ප්‍රත්‍යයන් එය නිතරම ආරක්ෂා කළ යුතුය. ආරක්ෂා නොකළ හැකි වූ දිනේදී එය මැරෙන්නේය. නිරන්තරයෙන් ආහාර පාන ආදී ප්‍රත්‍ය සපයමින් ආරක්ෂා කරන්නට වීමත් මහ දුකකි. ආරක්ෂා කරන්නට බැරි වී මරණයටපත් වීමත් දුකකි. එසේ බලන කලෙහි මේ පංචස්කන්ධය මුල මැද අග යන හැමතැනම දුකින් මිශ්‍ර දෙයකි. එබැවින් සැබෑ සැපයක් නොවේ. මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම යන කාහටත් අයත් වූ මේ පංචස්කන්ධය රාග, ద్వේෂ, මෝහ සංඛ්‍යාත කෙලෙස් ගිනි වලින්ද ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස සංඛ්‍යාත දුක් ගිනි වලින්ද දැවෙමින් ඇතියකි. ගිනි මැද ගිනි වලින් වෙලී පවත්නා බැවින් මේ පංචස්කන්ධය සැබෑම දුකකි. සැබෑ දුක පංචස්කන්ධයමය. අවිද්‍යා සංස්කාරාදී දුක්ඛස්කන්ධයාගේ Nirodhe වූ ශාන්ත ස්වභාවය කොතනකවත් දුක් මිශ්‍ර වී නැති බැවිනුත් කවර කලකවත් නැති නොවන බැවිනුත් එය පසක් කරගත් තැනැත්තා නැවත කිසි කලෙක දුක්ඛිතේකු නොවන බැවිනුත් සැබෑ සැපේය. දුක් ඇතිවීමේ සැබෑ හේතුව තණ්හාවය. තණ්හාවය කියනුවේ ඕනෑකමය. මේ සත්වයන්ට තම තමන්ගේ පංචස්කන්ධය පවත්වා ගැනීමේ මහත් වූ ඕනෑකමක් ඇත්තේය. ජීවත් වීමේ ආසාවයයි කියනුයේද ඒ ඕනෑකමට හෙවත් තණ්හාවටමය. සත්වයන්ට ඇත්තා වූ තණ්හාවලින් සියල්ලටම ප්‍රදාන වූද සියල්ලටම බලවත් වූද කවදාවත් නොපිරෙන්නා වූද තණ්හාව එයයි පංචස්කන්ධය නැතිවන්නට යනවා නම් හෙවත් මැරෙන්නට යනවා නම් සත්වයන්ට මහා බයක් ඇතිවන්නේ ඒ තණ්හාව නිසාය මැරෙන්න යනවා කියා හෝ මරණවාය කියා හෝ කියනවා නම් එයි නැතිවන්නා වූ බය තරම් මහත් බයක් අන් කොමකින්වත් සත්වයනට ඇති නොවේ. එය ඊටාම මහත් වන්නේ ජීවත් වීම පිළිබඳ වූ තණ්හාව ඊටා බලවත් නිසාය. සත්වයා උපන්දා පටන්ම මැරෙන්න යන්නේය. එය පංචස්කන්ධයේ ස්වභාවයය. ජීවත් වීමේ ආසාව වූ මහා තණ්හාවත් ඒ පංචස්කන්ධයටම අයත් වූ පංචස්කන්ධයේම එක් කොටසක්ව පංචස්කන්ධය හා බැඳී පවත්නා බැවින් ඒ තණ්හාව මැරෙන්න යන පංචස්කන්ධයට මැරෙන්න නොදෙයි. ආහාර පාන ආදී ප්‍රත්‍යයන් ළඟා කර දෙමින් පංචස්කන්ධයට නැතිවන්නට මැරෙන්නට නොදී පංචස්කන්ධය පවත්වයි. ජීවත් වීමට නිතරම උත්සාහ කරයි. එයින් අලුත් අලුත් වෙමින් පංචස්කන්ධය නොසිදී පවතී. මැරෙන්නේද ජීවත් වීමේ ඕනෑකම ජීවත් වීමේ උත්සාහය තිබියදීය. එබැවින් සත්වයා මලත් ඉවරයක් වන හැටියට නොමැරෙයි. මැරෙනු සමගම අලුත් පංචස්කන්ධයක් ඇති වෙයි. අලුත් පංචස්කන්ධයක් ඇතිවීමය කියන්නේ නැවත ඉපදීමය. කොතෙක් කල ජීවත් වූවත් ජීවත් වීම ඇති වී ඒ තණ්හාව පිරෙන්නේ නොවේ. අද එක් එක් සත්වයකට ඒ ජීවත් වීමේ ආසාව යම් පමණකට ඇද්දේද කල්ප ලක්ෂයක් ඉදිරියට ගිය තැන්දී ඔහුට ඒ ආශාව අද මෙන්ම ඇත්තේය. කල්ප කෝටියක් ගත වූ පසුත් අද මෙන්ම වෙනසක් නැතුව ඒ තණ්හාව ඇත්තේය. ජීවත් වීම ඇති වී තණ්හාව සම්පූර්ණ වීමක් කවර කලකවත් නොවන්නේය. තණ්හාව ඇති තාක් පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය පවත්වා ගැනීමට උත්සාහ කරයි. ඒ නිසා ඒ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය නොසිදී නැවත නැවතත් ඇති වෙයි. පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය ඉවරවන්නේ නැවත නැවත ඇති නොවන්නේ එය නැවත නැවත ඇති කරන පවත්වන තණ්හාව නැති වූහොත්ය. තණ්හාව ඇතිතාක් දුක්ඛස්කන්ධය නැවත නැවත ඇතිවන බැවින් දුක්ඛස්කන්ධය ඇතිවීමේ සැබෑ හේතුව තණ්හාව බව බුදුන් වහන්සේ වදාළසේක අතීතයේහි බොහෝ බුදුවරයෝ ඇති වූහ එබැවින් දැනට ඉන්නා එක් එක් සත්වයකට අතීතයේ බොහෝ බුදුවරයන් මුණ ගැසෙන්නට ඇතුවාට සැකයක් නැත බොහෝ බුදුවරයන්ගෙන් බණ අසන්නට ලැබෙන්නට ඇතුවාට සැකයක් නැත බොහෝ බුද්ධ ශ්‍රාවකයන් මුණ ගැසෙන්නට ඇතුවාට සැකයක් නැත බොහෝ බුද්ධ ශ්‍රාවකයන්ගෙන් බණ අසන්නට ලැබෙන්නට ඇතුවාටත් සැකයක් නැත. සත්පුරුෂයන් සේවනය කරන්නට ලැබීමෙන් සද්ධර්මය අසන්නට ලැබීමෙන් දුකින් මිදීමේ කැමැත්ත ඇති වී ඒ සඳහා අතීතයේ නොඑක් වාරවල ප්‍රතිපත්ති පුරන්න පටන්ගෙන ඇතිවාටද සැකයක් නැත. එහෙත් බොහෝ සත්වයෝ තවත් තවමත් සසරමය කොතෙක් වර ආරම්භ කළත් සම්පූර්ණ වන තෙක් දුකින් මිදීමේ ප්‍රතිපත්තිය පුරන්නට ඔවුනට ඉඩක් ලැබී නැත. ඉඩ ලැබී නැත්තේ තණ්හාව එයට බාධා කළ නිසාය. දුකින් මිදීමේ ප්‍රතිපත්තිය පිරීමට සිත යොමු කළ ගිහියා තවම ඕවා කරන්නට ඉඩක් නැත. කුමක් කරන්නට ජීවත් වන්න ඕනෑය. ඒ නිසා රස්සාව නොකර බැරිය. ගේ දොර රැක බලා ගන්න නැතුව බැරිය. දූ දරුවන්ගේ වැඩ ඉවර නැත. විකල් භෝජනයෙන් වැළකී විසීමට තරම් සනීපයක් ශක්තියක් නැත. භාවනාවේ යෙදෙන්නට සනීපයක් නැත. ශක්තියක් නැත. යනාදී සිතමින් කියමින් පසුබසී ප්‍රතිපත්තියට නොබසී ප්‍රතිපත්තියට බට තැනැත්තාද අසවල් වැඩේ කරන්නට තිබෙනවාය අසවල් වැඩේ කරන්නට තිබෙනවාය මෙලොව ඉන්න තාක් ඒ වැඩත් නොකර බැරිය කියා දුකින් මිදීමේ ප්‍රතිපත්තිය අතපසු කරයි තණ්හාව විසින් යොදවන වැඩ කරයි පැවිද්දාද දායකයන්ගේ වැඩ තිබෙනවාය ගෝලබාලයන්ගේ වැඩ තිබෙනවාය ලෙඩට ප්‍රතිකාර ගන්නට තිබෙනවාය විහාර හදාගන්න, චෛත්‍ය හදාගන්න, ආවාස හදාගන්න තිබෙනවාය කියා දුකින් මිදීමේ ප්‍රතිපත්තියට නොබසී. බටුයේද ඉහතකී කරුණු ඉදිරිපත් කරගෙන සම්පූර්ණ වන පරිදි ඒ ප්‍රතිපත්තිය නුපුරයි. ඒ බාධා සියල්ලම කෙරෙන්නේ තණ්හාවෙනි. තණ්හාව ප්‍රතිපත්තියට බැස ගන්නට නොදී නවත්වයි. බට තැනැත්තා ප්‍රතිපත්තියෙන් පහ කර දමයි. දුකින් මිදීමේ ප්‍රතිපත්තියට බැසීම බලක්වන නිසාද බැසගත් තැනැත්තා එයින් පහකර දමන නිසාද තණ්හාවම දුක් ඇති කිරීමේ දුක් පැවැත්වීමේ සැබෑ හේතුව බව දත යුතුය. සැබෑ සැපයට පැමිණීම දුක් නැවත නැවත උපදවන තණ්හාව නැතිවීමෙන්ම සිදුවන්නකි. එබැවින් යමක් කිරීමෙන් තණ්හාව නැති වේ නම් ඒ දේ කිරීම සැපයට පැමිණීමේ සැබෑ මාර්ගයයි. සමහරු දීම තණ්හාව නැති කිරීමේ උපාය හැටියට සලකති. එහිද එක්තරා සත්‍යක් තිබේයි. දුන් වස්තුව පිළිබඳ වූ තණ්හාව එයින් නැති වෙයි. එහෙත් නැවත රැස් කිරීමේ තණ්හාව එයින් නැති නොවේයි. සමහර විට වස්තු රැස්කිරීමේ තණ්හාව දීමෙන් තවත් වැඩි වෙයි. දෙන තැනැත්තේ තමාගේ පරිභෝගයට දීමටත් දෙකටම වඩ වඩා වස්තු හොයන බව පෙනෙයි. එයින් කිය යුත්තේ දීමෙන් ඒ තනත්තාගේ තණ්හාව තවත් වැඩි වූ බවය. දීමෙන් තණ්හාව අඩු වුවත් ඒ වස්තු තණ්හාව අඩු වීමෙන් හෝ නැතිවීමෙන් හෝ නිවනට පැමිණෙන්නේ නොවේයි. නැවත නැවත පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය ඇති කරන්නේ ආත්ම වශයෙන් සලකන පංචස්කන්ධය පිළිබඳ වූ තණ්හාවයි. බාහිර වස්තු දන් දීමෙන් පංචස්කන්ධය පිළිබඳ තණ්හාව නැතිවන්නේ නොවේයි. සබෑ සැපය වූ නිවනට පැමිණීමේ මාර්ගය වන්නේ පංචස්කන්ධය පිළිබඳ වූ තණ්හාව නැති කිරීමේ ප්‍රතිපත්තියයි. ඇත්ත වශයෙන් කියතොත් මේ පංචස්කන්ධය ඇලොම් කළ යුත්තක් නොව බිය විය යුත්තකි. දුකක් කියා යමක් ඇතිනම් ඒ සියල්ලම ඇතිවන්නේ මේ පංචස්කන්ධයේය. බිය විය යුතු පංචස්කන්ධය ගැන තණ්හාවක් ඇතිවන්නේ එහි සැබෑ తත්වය නොවැටහීම නිසාය. පංචස්කන්ධයේ සැබෑ తත්වය හරියට පෙනුනහොත් එය එකෙනෙහිම එපා වෙයි. තණ්හාව නිරුද්ධ වෙයි. මතු ඇති නොවේ. එක්තරා පුරුෂයෙකුට ලස්සන තරුණ බිරියක් සිටී. ඈ ප්‍රිය කතාවෙන්ද වැළඳ ගැනීම ආදියෙන්ද නිතර ඒ පුරුෂයා සන්තෝෂ කරවන්නීය. එහෙත් ඈ ඒ පුරුෂයාගේ හැතිරියකි. ඈ අන්සෙමියෙකු පතමින් ඉඩක් ලද විටක මේ පුරුෂයා මරා දමා ඔහුගේ ධනෙ හිමි කරගන්නා බලාපොරොත්තුවෙන් හිමියා සතුටු කරවන තැනැත්තියකි. ඒ බව නොදත් පුරුෂයා ඒ ස්ත්‍රියට තදින් ඇලුම් කරයි. ඇය කියන හැම දෙයක්ම කෙසේ හෝ සපයා දෙයි. දාසයෙකුසේ ඇගේ මෙහෙවර කරයි. මහත් ආදරයෙන් පෝෂණය කරන ඒ ස්ත්‍රියගේ සැබෑ తත්වය යම් කිසි දිනක ඒ පුරුෂයා තේරුම් ගතහොත් එදා ඒ ස්ත්‍රිය ගැන තිබූ ආදරය කෙලවර වෙයි. එතෙන් පටන් පුරුෂයා සොයන්නේ ඒ ස්ත්‍රිය හැරදැමීමට ඒ ස්ත්‍රියගෙන් වෙන්වීමට මගකි. තමා මරා දැමීමට අවස්ථාවක් සොයමින් උපායක් සොයමින් සිටින බිරියට ඇගේ සැබෑ తත්වය නොදන්නා නිසා ඇලුම් කරන සැමියා මෙන් මේ සත්වයෝ සැබෑ తත්වය නොදන්නා නිසා වදක පංචස්කන්ධය උසස් කොට සලකා එයට ඇලුම් කරමින් එය පවත්වා ගැනීමට සෑම උත්සාහයක් කරමින් හැසිරෙති. සතුරු බිරියගේ සැබෑ తත්වය තේරුම්ගත් කලෙහි ඒ ස්ත්‍රිය ගැන පුරුෂයාගේ තිබූ මෝඩ ආලය සම්පූර්ණයෙන්ම නැතිවන්නාක් මෙන් පංචස්කන්ධයේ සැබෑ తත්වය දුටු කලෙහි එය කෙරෙහි පවත්නා තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තණ්හාව නැති කිරීම හැර මේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයෙන් මිදී සැබෑ සැපයට පැමිණීමේ අන් ක්‍රමයක් නැත්තේය. එබැවින් තණ්හාව නැති කිරීමේ ප්‍රතිපත්තියම සැපයට පැමිණීමේ සැබෑ මාර්ගයයි කියනු ලැබේ. පටිච්ච සමුප්පාද දේශනයේ අනුව කතා කරන කල්හි අවිද්‍යාව නැති කිරීම සඳහා පිරිය යුතු ප්‍රතිපත්තිය සැපයට පැමිණීමේ සැබෑ මාර්ගය හැටියටත් ආර්ය සත්‍ය දේශනය අනුව කතා කරන කලෙහි තණ්හාව නැති කිරීම සඳහා පැවැත්විය යුතු ප්‍රතිපත්තිය සැපයට පැමිණීමේ සත්‍ය මාර්ගය හැටියටත් කියනු ලැබේ. එයින් සැපයට පැමිණීමේ සත්‍ය මාර්ග දෙකක් ඇතේයි වර්ධවා නොගත යුතුය. අවිද්‍යාව නැති කරන්නට පිරිය යුත්තේද තණ්හාව නැති කරන්නට පිරිය යුත්තේද එකම ප්‍රතිපත්ති ක්‍රමයකි. එබැවින් සැපයට පැමිණීමේ සත්‍ය මාර්ගය එකක්ම බව දත යුතුය. ඒ ප්‍රතිපත්තියෙන් අවිද්‍යා තෘෂ්ණා දෙකෙහිම නිරෝධය වෙයි. මේ සංක්ෂේපයෙන් චතුරාර්ය සත්‍ය තේරුම් ගත යුතු ආකාරයයි. අවිද්‍යාව නසා සංසාර චක්‍රයෙන් මිදී නිවන් සෝය ලබනු කැමති තැනැත්තා විසින් කියන ලද පරිදි චතුරාර්ය සත්‍ය පිළිබඳ සාමාන්‍ය දැනුමක් හා පංචස්කන්ධයට අයත් නාම රූපයන් පිළිබඳ සාමාන්‍ය දැනුමක්ද ඇති කරගෙන චතුසත්‍යයන් දැකිය හැකි වන විද්‍යා හතර උපදවා ගැනීමට භාවනා කළ යුතුය. විද්‍යාව සම්පූර්ණ කරගත හැක්කේ විදර්ශනා භාවනාවෙනි. විදර්ශනාව පැවැත්විය යුත්තේ දුක්ඛ සත්‍යයට අයත් ධර්ම විශේෂය එය කරන තැනැත්තා විසින් අනිත්‍ය විද්‍යාවය දුක්ඛ විද්‍යාවය අනාත්ම විද්‍යාවය සෝතාපට්ටි මාර්ග විද්‍යාවය සකදාගාමි මාර්ග විද්‍යාවය අනාගාමි මාර්ග විද්‍යාවය අරහත් මාර්ග විද්‍යාවය යන මේවා පිළිවෙලින් සම්පාදනය කරමින් මතු කවර කාලකවත් ඇති නොවන පරිදි අවිද්‍යාව දුරු කිරීමට සමත් ආර්ය විද්‍යාව සම්පූර්ණ කරගත යුතුය. විද්‍යාව ඇති කර ගැනීමේ ප්‍රතිපත්ති ක්‍රමය අප විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය නැමැති පොතෙහි හා සතිපට්ඨාන භාවනා ක්‍රමය නැමැති පොතෙහි විස්තර කර ඇත. ඒ පොත් දෙකෙහි ඇත්තේ එකිනෙකට වෙනස් භාවනා ක්‍රම දෙකකි. ඉක්මනින් විද්‍යාව ඇති කරගන්න කැමැති වීරියවත් පුද්ගලයන්ට සතිපට්ඨාන භාවනා ක්‍රමයේ නැමැති පොතෙහි දැක්වෙන භාවනා ක්‍රමය හොඳය. මෙලොවදීම විද්‍යාව පහළවන හැටියට ඒ භාවනාව කරහොත් කලියුත්තේ සති ගණනක් හෝ මාස ගණනක් හෝ ඒ සඳහා වෙන් කරගෙන ඒ වෙන් කරගත් සම්පූර්ණ කාලෙහිම අනිකක් නොකොට භාවනාවෙහි යෙදීමෙනි. අවකාශ ඇති ඇති හැටියට හෙමින් භාවනාවෙහි යෙදුණු කැමැතියන්ට විදර්ශනා භාවනා ක්‍රමය නැමැති පොතේ දක්වන භාවනා ක්‍රමය යෝග්‍යය. ඒ පොත් දෙක මෙහි සඳහන් කළ නමුත් භාවනා ක්‍රම දක්වා ඇත්තේ ඒ පොත් දෙකෙහි පමණක් නොවේ. තවත් නොයෙක් පොත්වල නොයෙක් ආචාර්ය පරම්පරාවල බොහෝ භාවනා ක්‍රම ඇත්තේය. කැමැති භාවනාවක් පුරුදු කළ යුතුය. විද්‍යාව ඉපදවීමේ කාලය අවිද්‍යා අන්ධකාරය දුරු කිරීමට සමත්වන ආර්ය විද්‍යා ආලෝකයේ උපදවා ගත හැක්කේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවත්නා කාලයේදී පමණකි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවත්නා කාලයේකි. එබැවින් ආර්ය විද්‍යාව නැමැති ආලෝකයේ උපදවාගෙන අවිද්‍යා අන්ධකාරය දුරු කර සංසාර දුක්ඛයන් මිදීමට උත්සාහ කිරීමට මේ ඊ타ම සුදුසු කාලයයි. උත්සාහ කළත් මේ කාලයේදී මගපලවලට නොපැමිණිය හැකියයි ඇතැම් හෝ කියතත් එබන්දක් බුදුන් වහන්සේ විසින් වදාරා නැත. ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහෙරෙය්‍යුම් අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස යනුවෙන් මහා පරිනිර්වාණ සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත්තේ මේ භික්ෂූහු මනාකොට වාසය කරන්නාහු නම් ලොව රහතුන්ගෙන් හිස් වන්නේ නැතයයි කියාය. කොතෙක් උත්සාහ කළත් වර්තමාන જાතියේදී මාර්ගඵලවලට පැමිණිය නොහෙන අභව්‍ය පුද්ගලයෝද ඇත්තාහ. නාගසේන මහරහතන් වහන්සේ විසින් වදාළ පුද්ගලයන් සොළොස් දෙනා හැර සෙසන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය උගෙන ඒ ධර්මයේ හැටියට ආර්ය විද්‍යා සංඛ්‍යාත ලෝකෝත්තර මාර්ග ඥානය වර්තමාන භවයේදී උපදවන්න බැරිය කියා නියමයක් නැත. තිරච්ඡාන ගතස්ස මහරජ සුපටිපන්නස්සාපි ධම්මාභි සමයෝ නහෝති පෙත්තිය විසූපනස්ස මිච්ඡාදිට්ඨිකස්ස කුහකස්ස මාතුගාතස්ස පීතුගාතස්ස අරහන්තගාතස්ස සංගබේදකස්ස ලෝහිදුප්පාදකස්ස තෙය්‍ය සංවාසකස්ස තිත්‍ය පක්කන්තස්ස භික්ඛුනී දූසකස්ස තේරසන්නං ගරුකාපත්තීනං අඤ්‍යතරං ආපජ්ජිත්වා අවුට්ඨිතස්ස පණ්ඩකස්ස උබතෝ ව්‍යාජනකස්ස සුප්පටිපස්ස පස්සාපි ධම්මාභි සමයෝ න හෝති යෝපි මනුස්ස දහරකෝ ඌනස් ඌනක සත්ත වසිකෝ තස්ස සුප්පටිපන්නස්සාපි ධම්මාභි සමයෝ න හෝති ඉමේ සංකෝ මහරජ සෝලස්සනං පුග්ගලානං සුප්පටිපන්නාපි ධම්මාභි සමයෝ නහෝති මගඵල ලබා අවිද්‍යාව දුරු කරගත හැකි වීමට ප්‍රමාණවත් උත්සාහයකින් ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදුනොත් කාහට වුවත් මේ જાතියේදී උසස් තත්වයකට පැමිණිය හැකි නොවේ යයි නොකිය හැකිය එක જાතියකදී කරන උත්සාහයෙන් භාවනාව සම්පූර්ණ වී ධර්මාභිසමය නොවුවහොත් ඒ තනත්තාට ඒ කුසලයෙන් දෙවන જાතියේ දෙව්ලොව ඉපිද එහිදී මගඵල ලබා නිවන් දැකිය හැකි වන බව තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබේ. ඉද භික්ඛවේ භික්ඛු ධම්මං පරියාපුනාති සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදාන ඉතිවුත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදල්ලං තස්සතේ ධම්මා සෝතානුගතා හොಂತಿ වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා සෝ මුට්ටස්සතින් කාලං කුරුමානෝ අඤ්‍යතරං දේවනිකායන් uppajjati තත්ත තත්ත සුඛිනෝ ධම්මපදා ප්ලවಂತಿ දන්ධෝ භික්ඛවේ සත්තුපාදෝ අතසෝ සත්තෝ කිප්පමේව විශේෂභාගී හෝති මහණෙනි මේ සස්නෙහි මහනතෙමේ සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉතිවුත්තක ජාතක අභූත ධම්ම වේදල්ල යන කොටස් 9ට අයත් බුද්ධ ධර්මය පුහුණු කෙරේද ඒ ධර්මයෝ ඒ බික්ඛු ශුවහට කනට වැටෙනොහොත් ද සජ්ජායනා කිරීම වශයෙන් වචනයෙන් පුරුදු කරන ලද්දාහු වෙද්ද සිතින් නැවත නැවත සිහි කරන ලද්දාහු වෙද්ද අර්ථ වශයෙන් කාරණා වශයෙන් නුවණින් මනාකොට තේරුම් ගන්නා ලද්දාහු වෙද්ද ඒ භික්ෂු තෙමේ සිහිමුලාවෙන් පෘතජන කාලක්‍රියාවෙන් කාලක්‍රියා කළේ නම් එක්තරා දේවනිකායක උපදින්නේය එහි සුවපත් වූ ඔහුට තමා අතීත භවයේ පුහුණු කළ ධර්මයෝ වැටහෙති. මහණෙනි, ඔහුට බුද්ධ ධර්මය මතක් වීමට කල් පසු වෙයි. මතක් වූ කලෙහි ඒ සත්වතමේ වහා මගඵල ලබා නිවනට යන්නේ වේ යයි යනු එහි තේරුමයි. ඒ සූත්‍ර පාඨයෙන් දක්වන්නේ මේ කාලයේදී මිනිස් ලොව බුදුදහම උගෙන භාවනාවෙහි යෙදීම වශයෙන් ඒ ධර්මය අනුව පිළිපදින තැනැත්තාහට ඒ જાතියේදීම නිවන් දක්නට නොපුළුවන් වහොත් දෙවන જાතියේ දෙව්ලොව ඉපිද එහිදී පහසුවෙන් නිවන් දැකිය හැකි වන බවය. ඉහත දැක් වූ සූත්‍ර පාඨය අංගුත්තර නිකායේ චතුෂ්ක නිපාතයේ මහා පණ්ණාසකේ පංචම වර්ගයේ ප්‍රථම සූත්‍රයේ නොපුටා ගන්නා ලදී. මේ කල බොහෝ දෙනා මේ බුදුසසුනේ මගඵල ලබා නිවන් දැකීමේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම හැරදමා මෛත්‍රී බුදුන්ගේ සසන ගැන බලාපොරොත්තු වෙති. එය ඕනට කෙසේ පුරුදු වූවක් දැයි නොදනිමු. අදාදම නිවන් දැකීමට උත්සාහ කිරීමට බුදුන් වහන්සේ අනුශාසනය කර ඇති තැනදී මිස මෙතේ බුදුන් ගැන බලාපොරොත්තු වන ලෙස අනුශාසනයක් කළ තැන පිටකත්‍රයේ දක්නට නැත. අප බුදුරජාණන් වහන්සේ චතුරසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරා බොහෝ දුක්ගෙන ලෝතුරා බුදුබවට පැමිණ වදාලේ උන්වහන්සේ විසින්ම උන්වහන්සේගේ සස්නෙහිදීම නිවන් දැක්වීමට මිස මෛත්‍රිය බුදුන් වහන්සේ වෙත යැවීමට පිරිසක් සූදානම් කිරීමට නොවන බවද සැලකිය යුතුය. මෙතකින් ප්‍රතිලෝම පටිච්චසමුප්පාද විස්තරය නිමිය සංසාරයේ මුල මේ පටිච්ච සමුප්පාද දේශනය සංසාරයේ මුල දක්වන දේශනාවක් නොව සංසාරය පවත්නා හැටි දක්වන දේශනයකි. චක්‍ර මාර්ගයක ගමන් කරන කෙනෙකුට පසු කළ මාර්ගයම නැවත නැවත ඉදිරියට එන බැවින් මාර්ගය නැති වී අවසන් වී කවදත් ගමන් කෙලවර නොවන්නේය. එමෙන් පටිච්ච සමුප්පාදයට අයත් ද්වාදස අංගයන් අතුරෙන් පසුපසු වූ අංග නැවත නැවත ඉදිරියට එන බැවින් ඒවා උපායෙන් නැති කර නොගතහොත් සංසාර චක්‍රයාගේ පැවැත්ම කවදාවත් කෙලවර නොවේ. මේ සංසාර චක්‍රයේ අනාගත කෙලවරක් නැතුවක් මෙන්ම අතීත කෙලවරක් හෙවත් මුල පටන් ගැනීමක්ද නැත. බොහෝ දෙනා යමක් ඇතිනම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය. පටන් ගැනීමක් නැති දෙයක් තිබිය නොහැකි යන මතය දැඩි කොටගෙන ලෝකේත් සත්වයාගේ පටන් ගැනීම සොයන්නට උත්සාහ කරයි. පටන් ගැනීමේ මූල හේතුවක් සොයන්නා වූ ඔහු එය සෑහෙන කරුණක් නොදක දෙවි කෙනෙකු ඇදගනිති. දෙවි කෙනෙකු ඇද ගන්නා ඔහුන්ට පොළොවට විරුද්ධ වී පොළවෙන් ඉවත් වීම පිණිස උඩ පනින්නා වූ හාවා නැවත නැවතත් පොළොවටම වැටෙන්නාක් මෙන් කලින් ප්‍රතික්ෂේප කළ පටන් ගැනීමක් නැති දෙයක් නොතිබිය හැකි යන නීතිය දෙවියා සම්බන්ධයෙන් පිළිගන්නට සිදුවේය. දෙවියා සම්බන්ධයෙන් එය නොපිළිගන්නවා නම් ඔවුනට තවත් දෙවියෙකුද ඇද ගන්නට සිදුවේයි. කොතෙක් දෙවිවරුන් ඇදගත්තත් අන්තිමට ඔවුනට සිදුවන්නේ පටන් ගැනීමක් නැතිව ඇති බව පිළිගැනීමටය. යමක් ඇතිනම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතු යන නීතිය සෑම තැනකටම ගැලපෙන්නේ නොවේ. ආකාශය ඇත. එහෙත් මෙයින් පෙර මේ ආකාශය තිබුණේ නැත. ආකාශය තිබෙන්නේ අසවල් කාලයේ පටන්ය කියා අහසේ මුල පටන් ගැනීමක් නොදැක්විය හැකිය. අහස සෑම කල්හිම ඇතියකි. සෑම කල්හිම ඇති දෙෙහි පටන් ගැනීමක් නැත. කාලයත් ආකාශයේ සේම පටන් ගැනීමක් නැතිව ඇතියකි. සංසාරයේද පටන් ගැනීමක් නැතිව ඇතියකි. එබැවින් තථාගතයන් වහන්සේ පුරිමා භික්ඛවේ නබ් නප්පඤ්ඤායති කෝටි අවිජ්ජාය ඊතෝ පුබ්බේ අවිජ්ජා නාහෝසි අතපච්චා සම්භවීති අතච පන පඤ්ඤාති ඉදපච්චේ අවිජ්ජාති යනු අදාළසේක මහණෙනි පෙර අවිද්‍යාව නොතිබුණේය පසු අවිද්‍යාව ඇති වූයේ කියා අවිද්‍යාවගේ මුල් කොනක් නොපෙනෙයි එහෙත් මේ ප්‍රත්‍යයෙන් අවිද්‍යාව ඇතිවේය කියා පෙනේය යනුෙහි තේරුමයි. තවද අනමතක් තංවෝ භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති යයි වදාළසේක. මහණෙනි මේ සංසාරයේ නොදන්නා ලද අග ඇතියකි. එහි පෙර කොන නොපෙනේය යනුෙහි තේරුමයි. ඉහත දැක් වූ අවිද්‍යාවගේ పూర్ව කෝටිය නැතේ යන බුද්ධ වචනය බලා සංසාර ආදිය නැතුව අවිද්‍යාව පමණක් තිබූ කාලයක් විය සංසාර ආදිය පසු කල ගැති විය යයි නොකද යුතුය අන් කිසිවක් නැතිව අවිද්‍යාවට පමණක් තිබිය හැකි බවක් නැත අවිද්‍යාව තිබෙන්නට නම් සංස්කාර ආදියත් තිබිය යුතුය එබැවින් අවිද්‍යාව තිබූ සෑම කාලයේම අවිද්‍යාදිය නිසා ඇතිවන සංස්කාර ආදියත් පැවතුණු බවද පිළිගත යුතුය. බුදුරජාණන් වහන්සේ විසින් පුබ්බා කෝටි නත්ති పూర్ව කෝටිය නැත යයි කෙලින්ම කාරණය නොවදාරා පුබ්බා කෝටි නපඤ්ඤායති పూర్ව කෝටිය නොපෙනේ යයි වදාරා තිබෙන්නේ සංසාරී ඇත්තා වූ පටන් ගැනීම උන්වහන්සේට නොපෙනේන නිසාදෝ යයි ඇතැම්හු සැක කරති. බුදුන් වහන්සේ විසින් පුබ්බා කෝටින පඤ්ඤායති යයි වදාරා තිබෙන්නේ උන්වහන්සේට සංසාරයේ పూర్ව කෝටිය නොපෙනීම නිසා නොව එහි పూర్ව කෝටියක් නැති නිසාය. පෙනීමය දැකීම යන අර්ථ ඇති වචන අර්ථ නැති බව දැක්වීමට යෙදීමට යෙදීමේ pāli භාෂාවේ හැටියකි. ඒ බව මතු දැක්වෙන වගන්ති අනුව සිතුවා බැලුවහොත් තේරුම් ගත හැකි වනු ඇත. තීමානි භික්ඛවේ සංකතස්ස සංකත්ත ලක්ඛානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඨිතස්ස අඤ්ඤතත්තත් පඤ්ඤායති ඉමානිකෝ භික්ඛවේ තීනි සංකතස්ස සංකත්ත ප්‍රත්ත ලක්ෂණානි මහණෙනි මේ තුන් ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයාගේ ප්‍රත්‍යයෙන් හටගත් බැවිහි ලකුණුය කවර තුනක් දෙයත් ඉපදීමක් පෙනේ විනාශයක් පෙනේ පැවැත්මෙහි අන් අයුරකට පැමිණීමක් හෙවත් ජරාවක් පෙනේ මහණෙනි මේ තුන් ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයාගේ ප්‍රත්‍යයන් හටගත් බවහි ලකුණුය යනුවෙහි තේරුමයි. එහි පඤ්ඤා පඤ්ඤායති යන වචනයෙන් දැක්වෙන නියම තේරුම නම් ඇති බවය. ඒ සූත්‍රයෙන් දැක්වෙන ඉපදීම ඇති බවය, බිඳීම ඇති බවය, ජරාව ඇති බවය යන මේ තුන් ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයාගේ ලකුණු බවය. තීනිමානි භික්ඛවේ අසංකතස්ස අසංකත ලක්කනානි කතමානි තීනි උපාදෝ න පඤ්ඤායති වයෝ න පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තත් න පඤ්ඤායති ඉමානිකෝ භික්ඛවේ තීනි අසංකතස්ස අසංකත ලක්කනානි මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ ඉදීමක් නැති භවය බෙදීමක් නැති භවය ජරාවක් නැති භවය යන මේ කරුණු තුන අසංස්කෘත ධර්මයාගේ ලකුණු භවය නපඤ්ඤායති යන වචනය එහි යොදා තිබෙන්නේ නැති බව දැක්වීමටය. ඉමස්සාච මහා පටවියා සිනේරුස්සච පබ්බතා රජස්ස ජායානානං ඩයිහමානං නේව චරිකා පඤ්ඤායති නමසි. පඤ්ඤායති යන වචනේ මෙහි ඇති මේ සූත්‍ර පාඨයේ අදහස මහා පෘථුවියත් මහා මෙරු පර්වත රාජ්‍යයත් දන්කල්හි අලුහා දැලි නැතු ය යනුයි පුබ්බාකෝටින පඤ්ඤායති යන පාඨය netti prakana අටුවාවෙහි වර්ණනා කර තිබෙන්නේ මෙසේය පුබ්බාකෝටි නපඤ්ඤායති තී අසුකස්ස නාම බුද්දස්ස භගවතු අසුකස්සවා චක්කවත්තිනෝ කාලේ අවිජ්ජා භවතණ්හාච උප්පන්නෝ තතෝ පුබ්බේ නහෝසීති එවං අවිජ්ජා භවතණ්හා නානං න කාචි පුරිමා මරියාදා උපලබ්භති පුබ්බා කෝටින පඤ්ඤායති යනු අසවල් බුදුන්ගේ හෝ අසවල් චක්‍රවර්ති රජුගේ හෝ කාලේහි අවිද්‍යාවත් තණ්හාවත් උපන්නාහුය එයින් පෙර ඒවා නොවිය කියා අවිද්‍යා භවතෘෂ්ණාවන්ගේ යම්කිසි పూర్ව කාල පරිච්ඡේදයක් නොලැබේ යනු එහි තේරුමයි අටුවාවෙහි ඒ පාඨය මෙසේ වර්ණනා කරන ලදුවේ නපඤ්ඤායති යන්නෙන් දක්වන අදහස නැති භවය නිසාය